හොඳයි කාල වේලාව නම් අවසానයි අරුණ මහත්මයාට තව මොකුත් ගැටලුවක් තියෙද? එහෙමයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඇත්තටම ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි ගැටලුව දැන් මම හැන්දෑවට පැයක් විතර ගත කරනවා වන්දනා කරලා පිරිත් කියන්න. එතකොට මල් කඩනකොට අපේ පත්තේ එක ගහක් නිතරම මල් තියෙන ගහක් තියෙනවා. හැබැයි ඒකේ පැණි තියෙන නිසාද කොහෙද <laughs> කූඹියෝ ගොඩක් ඉන්නවා. <laughs> මම අර ස්වාමීන් වහන්සේ කියෝ විදිහට ඒගොල්ල විසික් කරන්නේ නැහැ. පරිස්සමෙන් කඩලා ඒ කට්ටියත් එක්කම වතුරක් පොඩ්ඩක් ඉහලා පරිස්සමෙන් පූජා කරනවා. නමුත් තවත් මල් වර්ග තියෙනවා ඒව හැමදාම තියෙන්නේ ඒ වගේ කූඹියෝ නැහැ. ඉතින් මට හිතෙනවා පහන විතරක් තිබ්බට කමක් නැද්ද කියලා මොකද මට අරක මට හිතෙනවා මේ අද ස්වාමීන් වහන්සේ අර කතාව කියන්න තිස්සෙල්ලා හිතිලා තියෙන දෙයක් තමයි මේගොල්ලන්ගේ ජීවන චර්යාවට මම බාධා කරනවා ඒ කට්ටිය ඉන්න පැතිවලින් වෙන තැනකට ගෙනල්ලා මන් තියනවා එතකොට ඒ කට්ටියට යන්න ඉන්න තැනක් නැති වෙනවා වගේ ඒ නිසා මම කරන්නේ වැරද්දක් නමුත් මේ පිරික්කීම කියන එකත් සත්‍ය මේ ප්‍රකාශ කරන බුදුහාඳුරන්ගේ එකෙන් ඇහැට නොපෙනෙන සත්වයන්ටත් ගොඩක් සෙතක් සැලසෙනවා. ඒ වුණත් මේ සත්වයන්ට මං හානියක් කරන නිසා අර මල් විතරක් තියෙන දවසට මං පහළ විතරක් තිබ්බට කමක් නැහැ. ඔව් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේදී දේශනා කරනවානේ දසදහසක් සක්වලින් දෙව් බඹුන් ඇවිල්ලා මලින් ගඳින් සුවඳින් තූර්යනාදයෙන් පූජා පවත්වනකොට ආනන්ද හැඳුරන්ට කියනවා ආනන්ද මේ ආමිසයෙන් කරන පූජාවට වඩා තථාගතයන් වහන්සේට ප්‍රතිපත්තියෙන් කරන පූජාවයි වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකෙන් කියන්නේ මල් පහන් පූජා කරන්න එපා කියන එක නෙමෙයි. ඒ නිසා මේ පිරිනිවන් මංචකයේදීම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආගාහණයෙන් පස්සේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තුන් මං හන්දිවල හතර මං හන්දිවල ධාතු චෛත්‍ය හදන්න යම් කෙනෙක් හිත පහදවාගෙන වදිනවා නම් එයාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින. ඒ නිසා මූලික ප්‍රවේශය තමයි අපි මලක් පහනක් පූජා කරලා ඒ තුලින් ගන්න උත්සාහ කරනවා. ඒතර මලක් පහනක් පූජා කරලත් අපි නැති බුදු කෙනෙකුට දැනට ජීවමානව නැහැනේ බුදුහාමුදුරුවෝ. ඒතකොට අපි පූජා කරන මලෙන් පහනෙන් බුදුහාමුදුරන්ට වැඩක් නැහැ. එහෙනම් අපි පූජා කරන්නේ මොකටද? බුදු ගුණ සිහි කරන්න. මොකටද බුදු ගුණ සිහි කරන්නේ? අපේ මනසේ ගුණ නුවණ වඩන්න. ඒතකොට අවසානයේ එහි පරමාර්ථය වෙන්නේ ගුණ නුවණ අවදි කිරීම. ඉතින් ඔබතුමාට දැනෙනවා නම් මේක සුදුසු නැහැ කියලා ඒ සත්තු කෙරෙහි කරුණා මෛත්‍රියක් ඇති වෙනවා නම් ඒ අයගේ වාසස්ථාන අහිමි නොකළ යුතුයි ඒ අය ඉන්න තැන නිදහසේ ඉන්න ඉඩහළ යුතුයි කියලා හිතෙනවා නම් ඒක ලොකු කරුණාවක් ඒක ලොකු මෛත්‍රියක්. ඒක හොඳ උසස් ප්‍රතිපදාවක්. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව එහෙමනම් ඒ පදනම තුල ඒ මල බුදුහාමුදුරන්ට පූජා නොකළා කියලා කිසිදු අඩුවක් සිද්ධ වෙන්නේ ඊට වඩා වැඩි පූජාවක් ඒක නොකඩා සිටීමෙන් බුදුහාමුදුරන්ට කරලා තියෙනවා. මේක අනිත් මල් පූජා කරන හැමෝටම අදාළ නැහැ. මොකද ඒ අය මෙතෙක් කාලයක් මල් පූජා කර කර හිටියා නම් ආසුදස්සී හැමතුරු එදා කිව්වා මල් පූජා නොකර ඉන්න එකයි හොඳ කියලා. ඒ කරන එකක් නැවැත්තුවොත් එතකොට අරකට නැහැ මේකත් නැහැ. එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අර විදිහේ කරුණා මෛත්‍රියක් ඇතිව අර විදිහේ ප්‍රඥාවක් ඇතිව ඒ සිද්ධ වෙන හානිය වැළැක්වීම වශයෙන් තමන්ගේ ප්‍රතිපදාවට මුල් තැන දීම වශයෙන් නම් ඒ මෙතෙක් කරගෙන ආපු කර්තව්‍ය නවත්තන්නේ ඒක අඩුවක් නෙමෙයි තව ඉදිරි පියවරක් වෙනවා